අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් තවත් සතිವಾರයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්න වලින් කමඨාන් සුද්ධ කිරීම අපි විලාසිතමු මොල්ලිකොඩ් නෝන මහත්තයාගේ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිವಾರයට ආරම්භය ලැබලා දෙන විදියට අවසරයි ස්වාමින් වහන්සේ ප්‍රශ්න 18ක් ලැබිලා තියෙනවා දෙකක් සෑහෙන දිනුනේ දෙකක් ධර්මදේශනාව සම්බන්ධව පළවෙනි ප්‍රශ්නය. අති ගෞරවනීය ස්වාමින් වහන්ස මා ආදුනිකයෙක්මි. සක්මන පියවර තැබීමේදී කකුලට ලනුපැදුරේ ගොරෝසු බව දැනුනි. ඇඟිලි බිම තද කරන විට විලුඹ එසවි දනහිස ඉදිරියට නැවෙන අයුරුත් ඉන්පසු කකුල ඉදිරියට ගෙන යන අයුරුත් වටහා ගතිමි. පර්යංකය. පෙර දින දැනුණු තද වේදනාව වරහන් ඇතුලේ කොන්දේ වේදනාව මෙනෙහි කිරීමේදී තරමක් අඩු විය. එය සම්පූර්ණයෙන් ඉවත් නොවූ අතර මූල පර්යංකයේ යෙදීමට බලවත් බාධාවක් නොවිය. එහෙත් සිතුවිලි වරහන් ඇතුලේ අතීත වලින් බාධා සිදුවිය. සිතුවිල්ලක් ලෙස මානසිකාරය කළද නැවත නැවත එම తත්වයේ ඇතිවිය. උපදේශක් පතමි. ඔකේ අර අර වේදනාවේ බරපතල తත්වය අඩු වුණාම එක විදියක ජයග්‍රහී හැඟීමක් එනවා. අර උග්‍ර වේදනාවක් නැහැ. නමුත් වේදනාවක් නැතිලත් නැහැ. එතකොට පුළුවන් වෙනවා සමහර විටක ගුරුපදේශ ඇතුව හෝ නැතුව දැන් මං ඉඳගෙන ඉන්න බව වැටෙනවද නැත්නම් මූල කර්මස්ථානට යන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක ලියලා තියෙනවා මූල කර්මස්ථාන කියන වචන නෙවෙයි ලියලා තියෙන්නේ මූල මොකද්ද කියන්නේ මොකක් ඈ මූල පරියන්ක මූල පරියන්ක කියලා ලියලා තියෙනවා මම හිතලා මූල කර්මස්ථාන වෙන්නේ නැති. ආපහු යනකොට පේනවා දැන් මේ වේදන නැතුව නෙවෙයි මූල කර්මස්ථාන ඉන්නේ. වේදනාව වෙහෙන් අවධානය ඉල්ලනවා. නමුත් ඒක ගෙවෙමින් පවතින එකක් අඩුවෙමින් පවතින එකක්. එතකොට අවශ්‍ය නම් මූල කර්මස්ථානට යන්න පුළුවන්. ඒකට යෝගාවචරයට තියෙනවා විකල්පයක්. අවශ්‍ය නම් කෙලස් නැත්තන් යන්න පුළුවන්. අවශ්‍ය නැත්නම් වේදනාවත් එක්ක ඉඳලා ඒකත් එක්ක රණ්ඩු වෙවි, ඒකත් එක්ක ද්වේෂ කර කර ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ අර සම තත්ත්ව දෙකක් හම්බු වීම අපි මේ ඕනෙම් වෙලාවක අපිට යෝනිසෝමනස කාර්යය යනවා යන්න පුළුවන්, අයෝනිසෝමනස කාර්යය යනවා යන්න පුළුවන්. මේ නිදර්ශනයේදී මේ දෙක හරි ප්‍රසිද්ධයි. හැම වෙලාවෙම ඕක කොහොම තමයි. අපි ඕනම අකුසලයක් තියෙන වෙලාවක අපිට කුසලයේ පැත්තට දාගන්න පුළුවන්. නමුත් මේ වගේ වෙලාවට පේනවා මේ ඒ ස්වච්ඡන්දය තමයි මේ දෙය කිරීමේ හැකියාව මේ සම්තේ වෙලාවල හොඳට පැහැදිලි. වෙන්නේ බාධක ධර්මයේ අකුසලය ද්විතීය කර්මස් ද්විතීය අරමුණ තුනී වීගෙන එනකොට කොච්චර ඉක්මනට Taman හිතපු අරමුණට එන්න පුළුවන්ද කියලා බලන බැලිල්ල තමයි යෝගාවචරයේ ආධ්‍යාත්මික දියුණුව කියන්නේ. බාධාව නැතිවීම නෙවෙයි බාධාව තියෙද්දිම ඉලක්ක අඩු වෙද්දිම තමන් එන මූල කර්මත්තාන. ආපු ගමන් අර්ථන බාධාවක් තිබුණා කියලාවත් මතක නැහැ. කුසලයට આવොත් අකුසලේ මතක නැහැ. අකුසලයට આવොත් කුසලේ මතක නැහැ. මේ දෙක අතර පොඩි තේරීම් අවස්ථාවක් තියෙනවා. ස්වච්ඡන්දයක් තියෙනවා. ඒක දන්නේ අරමුණෙන් අරමුණට සතිය පාත්‍රපේ කරා විතරයි. අනිත් එක නයිදින් මේ ගඟට ඉනි කැපුවා වගේ ගසාගෙන යන එක තමයි තියෙන්නේ. ඒ නිසා මේ විස්තර කරපු අවස්ථාව නැවත මූල පරියන්කයට ආව නෙවෙයි. ආවි කොහොමද කොච්චර ඉක්මනටද ආවේ කියන එක බලන්න අනිත් දවසේ ඊට වැඩි ඉක්මනට සිද්ධ වෙනවා. එතකොට වේදනාව අඩු වෙද්දි නෙවෙයි තා ගන්න බෑ වේදනාව වැඩි වෙද්දි මූල කර්මත්තන්ට එන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද මූල කර්මත්තන් නිතරම විවෘතයි. අපිට බුදුහාමරෝ තෝරලා දීලා තියෙන කර්මස්ථානේ නිතරම විවෘත එකක්. ඉතින් අපිට තියෙන වගේ බාහිරයට හිත අදින වෙලාවේ තමන්ගේ ආරක්ෂක භූමියට තමන්ගේ ගෝචර අධ්‍යත්ත භූමියට තමන්ගේ කුසල් මාර්ගයට එන්න අපි කොච්චර දක්ෂද කියන එක. ඒව පිං නෙවෙයි ඒව කුසලතා. ඒව මේ දාන දෙනවා මල් පහන් පූජා කරනවා වගේ නෙවෙයි කුසලතා. ඔන්න ඔය කුසලතාවේ මරණදීවත් නැති වෙන්නේ යම් හේකින් මේ ජීවිතේ නිවන් දක්වන්න බැරිනොත් ලබනාත් නැත් මේ හැකියාව තියෙනවා මෙහෙට අවධානය යොමු කරන අකුසලයට. නමුත් මම මට පුළුවන් කුසලයට ඇවිල්ලා ඉන්න කියලා ඒ ඉගෙන ගන්න දේ පුළුවන් නම් උගන්වන්න බෑන දරුවන්ට. හරි අමාරු. පුළුවන් නම් උගන්වන්න බෑන ශිෂ්‍යයෙකුට. හරි අමාරු. බැරි නම් නැහැ. නමුත් භාවනා කියලා ඕකද උගන්වන්නේ කියලා හිතන. මම දන්නවා කවදාකවත් ඒක නෙමෙයි උගන්වන්නේ. අපි උගන්වන්නේ මොකද්ද? ඒ නිසා බාධක ආපු දෙයින් බාධක තියෙද්දි හෝ අඩු වෙද්දි හෝ නැති වෙද්දි වැඩි වෙද්දි මූල කර්මස්ථානට පැමිණෙන්න පුළුවන් ස්වභාව ශක්තිය විස්තර කරන්න පුළුවන් නම් භාවනාවේ සෑහෙන වැඩ කොටසක් ඉවරයි. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ මේ මාගේ පළමුවන භාවනාවයි. මෙහි පැමිණීමට පෙර මාගේ සිත ඊටාම මුරණ්ඩු නිතරම කෝපයට පත්වන කලබලකාරී වූ එකකි. නිතරම පශ්චාත්තාපයට පත්වී තනි වී හුදකලා වීමටත් නිතරම දුකින් කල්ගත කිරීමටත් සිටේ. නමුත් මෙහි පැමිණීම තුල වචනය සංවර වීම හරහා මාගේ කයද සංවර විය. ඒ නිසා සිතද ඊටමත් සංවර සීලීභාවයක් ඇති බව මට හැඟේ. එය මට දැනේ. පර්යංක භාවනාව මුල් දිනේදී සිත එක අරමුණකට ගැනීම ඊටාම අපහසු විය. උපරිම භාවනාව විනාඩි 15කට සීමා විය. පසුව එය විනාඩි 20ක් 30ක් පමණ විය. ඊයේ දිනේදී උපරිමය විනාඩි 50ක පමණ කාලයක් භාවනාවේ යෙදීමට හැකි විය. ඇස් පියාගත් පසු විනාඩියකදී පමණ අරමුණ කරා යා හැකිය. නමුත් සිත අරමුණින් පිටගොස් නැවත අරමුණට ඉක්මනින්ම නැවත පැමිණිය හැකි විය. එසේ කීප වරක්ම සිදු වුවත් හොඳින් අරමුණෙහිම පිහිටා භාවනා කිරීමට හැකිවිය. එහිදී ආස්වාස ප්‍රස්වාසයේදී මාගේ හෘද ස්පන්දය ස්පන්දනය ඊතා හොඳින් මට නිරීක්ෂණය විය. හෘදයේ ලේ ගමනය ගැස්ම තුල මාගේ සිරුර පුරා ලේ ගමනයද ඇඟ පුරා තිගැස්සෙමින් මට දැනුනි. විටක මා එයට සිත යොමා භාවනාවේ යෙදේ. නමුත් අද දවසේ භාවනාව ආරම්භයේදීම හිස තද වී හිසේ කැක්කුම සමග සිරුර අප්‍රාණික වී යයි. අරමුණ කරා යෑමට නොහැක. එවිට භාවනාව නවතා දමා නැවත අරමුණ කරා යෑමට උත්සාහ කළද පෙරසේම සිදුවේයි. මෙසේ කීප වරක්ම සිදු වූ නිසා භාවනාවේ යෙදීමට අපහසු විය. එසේ සිදුවන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. නැති මේ වගේ කඩප්පුලියෙකුට මොලේ ඉසේකක්කමක් තියනවා කියන්නේ මොලේ තියෙනවයි කියන එකනේ. නිසා ඉසේකක්කමක් කරනකොට සතුටු වෙන්න ඕනේ. මේක ඇතුලේ ගොම නෙවෙයි මොලයක් කියන එකක් තියෙනවා කියලා ඉසේ ඉසේකක්කමට සාදර වෙයි. ඒ වගේම දත් එකක්කමක් තියලා කියන්නේ උට දත් තියෙනවා කියන එකයි. කොන්ද එකක්කමක් තියනවා කියන්නේ උට කොන්දක් තියෙනවා කියන එකයි. කැක්කුම කෝකද කොන්දක් තියෙන වැකක්කුම වෙන්නේ. ඒ නිසා ඉසේකක්කමට හිත දාගෙන හිටියා නම් ඔක්කොම ලෙඩ ඉවරයි. ආපු ඉසේකක්කමට දැන් තියෙන ඉසේකක්කම ඵලයන් කිව්වත් යන්නේ නැහැ. ඒකට සතියට ඒකට ඒකට සතිය දැම්මොත් සතිය යන්නෙම නැහැ. ඉතින් මේ මේ මම ඔය කියලා දෙන එකද මම දන්නේ නැහැ. ඉතින් තියෙන එකද දන්නේ නැහැ. කඩප්පුලියන්න විතරමයි හරියන්නේ. මේකෙත් මුල කියලා තියෙනවා ඒ ಜಾති කඩප්පුලිය කියලා. අපේ යුනිවර්සිටි එකෙන් දැදී මම කඩප්පුලිය 8 දෙනෙක්ගේ සංගමයේ හිටියේ. ඉතින් මේ ළඟදී යාළුවෙක් හමුණා වූ හරි සීතල මිනිස්සෙකෝ කියනවා මට පේන්නේ භාවනා හරියන්නේම නොකෑමනා දහපදුරයි උන්ට විතරයි වගේ කියලා කිව්වා. අපිට සීනේ බැච් එකෙත් හිටියා ඒ වගේම කඩප්පුලිය හොඳට භාවනා කරනවා. ඒ නිසා ඕගොල්ලන්ට හරියන්නේ නැහැ. මොකද කඩප්පුලි මදි. උත්තර කඩප්පුලි වුණා නම් ඒ කඩප්පුලිකම කියපු ගමන් භාවනා ඉවරයි. භාන අතේ. මේ සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්නවනේ බිම්බෝම්බ වගේ. කොයි වෙලාවෙ පුපුරයිද දන්නේ නැහැ. දැන් මේක පුපුරනවා පුපුරට පස්සේ කරා. ඒ නිසා මෙවැනි කෙනෙකුට පුළුවන් ඉසේකක් කොමුණ හිත දාගෙන ඉන්න. ඉසේකක් කොම කියලා නෙවෙන්නේ සතුට වෙනවා නේ මොලේ ඇතුළේ මොනවාරි දිනනවා. හිස්ම නැහැ, ගොමත් නෙවෙයි. ඒ නිසා ඉසේකක් කොමුණ හිත දාගෙන ඉන්නවා. ඒක තියෙද්දි හදින්න යන්න බා මූල කර්ම. ඒකට අනිවාර්යයෙන්ම ඉසේකක් කොම වැඩි වෙනවා. ඒ ගෙදරට පැමිණිච්ච එක නම් බාර ගන්න. කැක්කුම් පිපුරුම් ආවනම් සිරිදෙව්දූගේට වැඩියා කියලා තමයි කියන්නේ. භාවනා කරන කෙනෙකුට වේදනාවක් ආවනම් ඒ ඉතින් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න කිට්ටු වෙලා. ඉතින් එයාට මල් මාල දාලා පිළි අරගෙන හොඳ වෙලාවට ආවේ වයසට ගියාට පස්සේ ආවනම් මොකුත් කරගන්න බෑනේ. මරණ මොහොතේ ආවනම් මොකුත් කරගන්න බෑනේ. දැන් මේ වෙලාව අපේ කොහොඳයි එන්න කියලා ওই ඉසේකක්කම දිහා පොඩ්ඩක් බලන ඉන්න. එතකොට මර මූල කර්මස්ථානට වැඩිය ප්‍රകൃතියක් සාදර බවක් තියෙනවා. මේ වැනි කෙනෙකුට හරිම ලේසියි වගේ මේ පැමිණිච්ච අරමුණට සාදර වෙන එක හරිම ලේසි. ඒ තියෙද්දි අනෙක් හිතින් සම්මත කරගත්ත මූල කර්මත්තන හොයන්න යනවා. ගියොත් අර ඉසේකකවත් වැඩි වෙනවා, කල්පනාවත් වැඩි වෙනවා, පශ්චාත්තාපයත් වැඩි වෙනවා. එච්චි වෙච්චි ඉසේකකම් බාර ගන්න, වෙච්චි කල්පනා බාර ගන්න, වෙච්චි පශ්චාත්තාපේ බාර ගන්න එක ප්‍රകൃති. එතකොට භාවනාවේ හොඳ පැත්ත විතරමයි ඉතුරු වෙන්නේ. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස මම ආනාපාන සතිය මෙනෙහි කිරීමට පෙර බුද්ධ රත්නත්‍රයේ අනන්ත ගුණ, ධර්ම රත්නත්‍රයේ අනන්ත ගුණ, සංඝ රත්නත්‍රයේ අනන්ත ගුණ සිහිපත් කර ආනාපාන සතිය වැඩිම පටන් ගතිමි. පිම්බීම හැකිලිම විනාඩි ගණනක් මෙනෙහි කළෙමි. මෙසේ මෙනෙහි කරමින් සිටින විට ලා නිල් පාට ලස්සන වලාකුළක් ඈතට පාවී යන්න යනවා පෙනුනි. ඒ සමගම ලාහිරු රස්ණයට එකතු වී ඇති ලස්සන වලාකුළින් ඈතට ඈතටම පාවී යනවා. හරිම ලස්සනයි. මොහොතකින් කළුවර බිම්ගයක් හරිම දිගයි. එහෙත් යෑමට පෙරෙන තරම් එළියක් එම පාරේ ඇත. හරිම දිගයි ලස්සනයි. එවිට මට සද්දයක් ඇසුනි. කළුවර බවක් මට දැනුනි. අනේ අනේ මට කියා මට සිතුනි. මම නැවතත් පිම්බීම හැකිලිම වැඩුවෙමි. නැවත සෙමින් ආලෝකයක් ඇවිත් විශාල ගසක් එහි මුල් වලින් මල් වලින් දිලිසෙනවා. එවැනි මල් පිරිච්ච ලස්සන මල් වලට හිරු එළිය වැටිලා වගේ පාවි පාවි ඈතට ඈතට ගියා. හරිම ලස්සනයි. නැවත මට ශබ්දයක් ඇසුණි. මම අවදි වූයෙමි. මට සිහිනයක් පෙනුණාදෝයි සිතුනි. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ මෙය පැහැදිලි කර දෙන්න. ඔයි කියරි ඉස්සලවතාවේ විස්තර කරනවා සාධනීය පැත්තෙන්. මේ කතන්දරයක් දිගේ යනකොට යනකොට බින්ගයක් දිගේ යනකොට සද්දයක් ඇවිලා අනේ අනේ කියලා ආපහු තමයිගේ කර්මත්තාන්න එනවා. මම දෙවෙනි සැරේ සැක කරනවා මම නින්දකට ගිහිල්ලා හීනයක්ද දැක්කේ කියලා. ඒක හිතා ගන්න බෑ. ඉස්සල් එක හීනයක්ද පස්සේක හීනයක්ද කියන්න බෑ. ඒ භාවනාවේ යම් මට්ටමකට ගියාට පස්සේ සතිය අඛණ්ඩ නැත්නම් මේක සංකල්පයක්ද යථාර්ථයක්ද හොයන්න බෑ. හැබැයි අර ඇහිච්ච සද්ද යථාර්ථයක්. ඒකෙන් තමයි ගස්සලා අතාරින්නේ. එතකොට එන්න පුළුවන් නම් මූල කර්මස්ථානෙට පළවෙනි එකේ විස්තර කරලා තියෙනවා. දෙවෙනි එකේ මූල කර්මස්ථානට ආපු බවක් විස්තර කරලා නැහැ. නිසා මේ සිද්ධි දෙකෙන් පළවෙනි එකෙන් අකුසල් වෙලා නැහැ. ඒ මොකද සිද්ධියෙන් පස්සේ නැවත මූල කර්මත්තාන්න ආව කරදරයක් වෙලා නැහැ. එතකොට මේ වෙච්ච ඔක්කොම අහෝසි වෙනවා. මූල කර්ම පිට ගිහිල්ලා ආපහු ඇවිල්ලා මූල කර්මත්තාන්න එන්න බෑ. පශ්චාත්තාප වුණා. ඇයි මේ කිව්වනම් ඒ අතරමැද අකුසල් වෙලා තියෙනවා. ඒ නිසා යෝගාවචරයට ඕනේ නම් අකුසලයේ නොවෙන්න ditta ධම්ම වේදිනේ වශයෙන් ගෙවන්න ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් අකුසලයේ වෙන්න ඇරිලා මේ ආත්මෙ නෙවෙයි ඊගාව ආත්මෙට එකතු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකේ ලොකු දක්ෂකමක් තමයි අකුසලේ මේ ආත්ම ගෙවල දාලා ලබනාත්මට නැතුව ditta ධම්ම වේදිනේ වශයෙන් ගෙවලා අපරාපරිය වේදිනේ උපජ්ජ වේදිනේ වෙන්න දෙන්නේ නැහැ. එන්නේ ඒකට තියෙන උපක්‍රමයේ තමයි කරදරයකට පස්සේ නැවත මූල කර්මස්ථානට ඇවිල්ලා හිතව මට්ටමේ ඉන්න පුළුවන් නම් වෙච්ච අකුසලේ මැකෙනවා. නැවත මූල කර්මස්ථානට උඩ පශ්චාත්තාප වෙනවා නම් චික් කියලා හිතෙනවා නම් ඒක අකුසල එකතු වෙලා තියෙනවා. නිසා යෝගාවචරය බලන්න ඕනේ සිද්ධිය හැමාරේ මේකේ මණ්ඩි මිදිලා තියනවාද අකුසල් එකතු වෙලා තියෙනවද? එකතු වෙලා තියෙනවා නම් පශ්චාත්තාප වෙනවා. එකතු වෙලා තියෙනවා නම් මුල කර්මත්තාන්ට එන්න බෑ. එකතු වෙලා තියෙනවා නම් ආපහු ඇවිල්ලා සම්දිස්ථානේ පෙන්වන්නේ නැහැ. පළවෙනි එකේ සම්දිස්ථානේ පෙන්නම නැතු මුල කර්මත්තාන්ට ආවා අනේ අනේ කියලා මට යන්න පුළුවන් වුණා. දෙවෙනි එකේ එක කියන්නේ වෙලා ඒක සිද්ධ වෙලා නොකියනවද? එහෙම නැත්නම් ඇත්තටම දෙවෙනි එකේදී පශ්චාත්තාප වුණාද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉංග්‍රීසියෙන් කියනවා main thing is not to worry. භාවනා කරනකොට කියනවා මේ පශ්චාත්තාපේ විතරමයි අකුසලේ. එහෙම පශ්චාත්තාප නොවි නැවත මූල කර්මත්තාන්ට ඇවිල්ලා මූල කර්මත්තාන්ට වාර්තා කරන්න පුළුවන් නම් අකුසල් සිද්ධ වෙලා මිල වශයෙන්ම ගෙවලා දාන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඒ නිසා චිත්‍රය හමාර වෙනකම් බැලුවොත්, ජවනිකාව හමාර වෙනකම් බැලුවොත්, බලලා ප්‍රකාශ කරොත්, නැත්නම් ප්‍රකාශ කරන්න ඕනේ කියලා Tamanට හිතට ආඩම්බරයක් ආවොත්, චිත්ත ශක්තියක් ආවොත්, අදිෂ්ඨාන ශක්තියක් ආවොත්, අහන එකනට ඒක වැටුණා නම්, එහෙනම් ඒ කියන්නේ අකුසල් වෙලා තිනවා. රටවුණු ලියලා දස්තුලකින් මැකුවා වගේ මොකක්වත් ඉතුරු වෙන්නේ ඉතින් අන්නේ අවස්ථා දෙක තුනක් අපි ජීවිතේ පුරුදු කරන්න ඕනේ අකුසල් කරුවා හෝ වුණා. ඒක මකන හැටි. ඒකයි බුද්ධ ශාසනය කියන්නේ. ඔය එනේන අකුසලේ මල් මානෙට අමුණ ගන්නා වගේ කරේ දාගත්තොත් අඟුලිමාල වගේ කොළබනාත්‍රේ යනවා. එතකොට වගේ හත් ගුණයක් ගෙවන්න ඕනේ. වැල් පොලි වැටෙන්නේ එතකොට. දැම්මම ගෙවලා දාන්න. දැම්මම ගෙවලා දාන්න කමයි තමයි බිංගවල් දකින්නවා, ආලෝක දකින්නවා, මල්ගස් දකින්නවා, පා වෙනවා ලස්සනයි. මනාපේ පහළ වුණා නම් අකුසලයක්. චිස් කිය වෙලා අපරාධ කියලා පශ්චාත්තාප වුණා නම් අකුසලයක්. මනාපේ පහළ වෙලා දන්නවනම් මනාපේ පහළ වුණයි කියලා කුසලයක්. ඒක තමයි අපි ඊයේ ධර්ම දේශනාවදී තේරුම් ගන්න උත්සාහ කරේ. තවදුරටත් මේ දීලා තියෙන දර්ශනේ මං ඉල්ලා හිටිනවා මේ කෙනාටත් අනික් කෙනාටත් මේ නිදර්ශනේ තේරේවා. තේරිලා චිත්තේ හමාර කරන්න. කොහේ රත්යාදුකවත් ආපහු ගෙනලා හගිස්සන්න නැවත හිටපු මූල කර්මත්තානෙට ඉරියවට ගේන්න පුළුවන් ද? එතකොට මොකද්ද? gedara tatte. Taman ගිහිල්ලා එනකොට සැකයක්දී තුලා තියෙන, පශ්චාත්තාපයක්දී තුලා තියෙන, හීනයක්දී කෙනෙක් තුලා තියෙන නැත්තම් නැවත ගෙදර එනකොට ගෙදර කට්ටිය සාමදානෙන් ඉන්නවද කියන වාක්‍ය ලියනද එතකොට මෙලවදීම මේක ගිවම් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. ස්වාමීනි නාසික අග්‍රයේ සිත පිහිටවා සිටියේදී ආස්වාස ප්‍රස්වාසය හොඳින් දැනෙන අතර සියුම් වී උඩුකය තුල ක්‍රියාත්මක වනු දැනේ. එහෙත් විනාඩි 25ක් 30ක කාලයකදී ශාරීරික වේදනාව තීව්‍රව දැනෙන නිසා ඉරියව් මාරු කිරීමට සිදුවේ. සිහියෙන් යුතුව ඉරියව් මාරු කිරීම සුදුසුදැයි කරුණාකර පහදා දෙනු මැනවි. මේ මගේ පළමුවන භාවනා වැඩමුළුවයි. සක්මන් භාවනාව. මෙහිදී දෙපයේ ක්‍රියාකාරීත්වයත් පතුලට දැනෙන ස්පර්ශයේ ස්වභාවයත් හඳුනාගත හැකිය. තව දුරටත් දියුණු කර ගැනීමට උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව චිරජීවනයේ සමග නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ඔය පරයන්කේදී අහනවා සීයෙන් යුතුව ඉරියව් මාරු කරලා කමක් නැද්ද කියලා සක්මන් කියන්නේ සීයෙන් යුතුව ඉරියව් මාරු කරන එක තමයි. සක්මන් කරනවා කියන්නේ වමේ තිබුණ සීය දකුණට ගෙනියන. දකුණ තිබුණ සීය වමට ගෙනියන. සක්මන් ඉරියව් ඇතුළත අනුකුඩා ඉරියව් මාරු වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ තුලින් අපි මේ රිලේ රේස් එකක් යනකොට බැටන් එක බිම දාගන්න නැතුව පොල්ල බිම දාගන්න නැතුව මාරු කරලා ගෙනියන්න වගේ ওই ගෙනියෑම හරහා සතිය කැඩුනත් කමන්නේ මේක දැනගන්න ඕනේ. මෙන්න මෙතෙන් දැනගන්න සතිය තුන මෙතෙන් කැඩෙනවා. ආය අහගිස්සනවා ආය යනකොට කැඩෙනවා. ඉතින් යම් වෙලෙක තේරෙයි එහෙම සතිය කඩා ගන්න නැතුව ඉරියව් මාරු කරන්න පුළුවන්. ඒකට හැකි සංඥාව ගන්න ඕනේ. ඒකට අප්‍රමාදී වෙන්න ඕනේ. ඒකට ලෑස්තිලා යන්න ඕනේ. හුස්මක් කියන්නේ ඉරියව්වක් තමයි. එක හුස්මක් ඉහළට යන පල්ලයට දාන්න වෙන හුස්මක්. ඒත් ඉරියව මාර වෙනවා. ඉතින් ඒ හරහා සතිය පවත්තන එක තමයි ආස්වාස් ප්‍රසවාසයේ සතිය පවත්තන. කියන්නේ වමේ සතිය දකුණට දානවා. ඊට පස්සේ ඉඳගෙන ඉන්න සතිය හිට ගන්නකොට ගන්නවා. හිටගෙන ඉන්න සතිය ඇවිදින්න ගන්නවා. මේ විදිහට හතර මහා ඉරියව්ව අමතක වෙච්චාම හැම වෙලාවෙම පණ ඇති මිනිස්සුෙකුට ඉරියව් මාරු කර ඉන්න බෑ. පොඩි ළමෙක් නිදාගෙන ඉන්න හැටි බලන්න. හැම වෙලාවෙම ළමයා අතපය වැඩ. හුඳු නිින්දේ. එතකොට මුතුවට නිදාගෙන කියන ගියගේ මොලේ පරීක්ෂා කරලා බැලුවොත් අවදි වෙලා ඉන්නවට වැඩිය කිසිම වෙනසක් නැහැ. නිදාගෙන ඉනකොටත් මොලේ යකායේ කම්මල වගේ වැඩ. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ අල්ලපනල්ලේ සතිය පවත්වාගෙන යෑමේ හැකියාව. ඒක හරියට කඹේ ඇවිදිනවා වගේ, තනි කෝච්චි පිල්ලක ඇවිදින්න වගේ, දිය යටින් ගින්දර ගෙනියන්න වගේ මේ අකුසලේ යනවනම් ඇයි අප අකුසලෙට යන්න බැරි? මේ අකුසලේ ඇවිල්ලා තියෙන ගියාත්මේවත් එක මේ ඇවිල්ලා තියෙන. gediya pitimම දැන් රැට නිදාගත්තම හෙට උදේට ඔය අකුසල් පොදි එහෙම එනවනේ. කිසිම අඩුවක් නැහැ. එහෙමනම් මතක් කරගන්න මම දැන් බුදියන්නේ නැහැ. මම සතියෙන් බුදිය ගන්නවා. නැගිටිනකොටම උලුවන් සතියට එන්න කියලා. පුළුවන් වෙච්ච දවසේ තේරෙයි. ලෑස්ති වෙලා ගියේ නැත්නම් අකුසලෙමයි යන්නේ. ඉතියා මාරු කරනට SMS දාන්න. SMS කියලා කියන්නේ slowly, mindfully, silently. අපි සිංහලෙන් කියනවා නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව ඉරියව මාරු කරා. එතකොට තමයි තේරෙයි සතිය ගෙනියන්න පුළුවන් ගතියක් තියෙන අඩු ගානේ ළඟ ඉන්න මනුස්සයර කරදරයක් වෙන්නේ නැහැ නේ අප්පා. නැත්තම් මේ කූඩාරන්දි ගන්නවා වගේ එහාට මෙහාට යන සිසිරි මාළු හොල්ල හොල්ල ළඟ තියෙන වතුර කෝප වලට පයින් ගාගෙන දඩ බඩ ගාන ඉරියව් මාරු කරනකොට ළඟ ඉන්න මනුස්සයර තමයි. අඩු ගන්න SMS දාලා slowly mindfully silent කියලා ඉරියව් මාරු කරනවා නම් අඩු ගන්න මේ මනුස්සයා ඉරියව් මාරු කරලා ළඟ ඉන්න මනුස්සයර කරදරයක් නැහැ. ඒ නිසා ආනිසංස ගොඩක් තියෙනවා. තෙරුවන් සරණයි. ගරු ලොකු ස්වාමින් වහන්සේ මාගේ භාවනාවල දැන් පවතින తත්වය මෙසේ සඳහන් කරමි. අඩුපාඩුවක් හෝ වරදක් ඇත්නම් පෙන්වා දුන මැනවි. ඉදිරියට භාවනාව තවත් දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙනමින් දෙපා නැමෙද ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව විනාඩි 20ක් පමණ භාවනා කරන විට නිදිමත ගතියක්, කම්මැලි ගතියක් දැනේ. සක්මන බොඳ වී යයි. මම ඔහේ විසික් වෙවි වෙවි ඇවිදින ගතියක් දැනුණත් මම හිතට වීරය අරන් වේගය වැඩි කරමින් සතියෙන් පාදයක් පාදයක්ම සක්මන් කරමි. සතියෙන් සතියෙන් පාදයක්ම කියලා කියන්නේ. බොරු කියලා. සතියෙන් පාදයක් කියලා කියන්නේ. හ්ම්. අර ක්ලියන මිනිස්සගේ ඔක්කොම වැඩි කනවා මේ තෝල්කයා. එහෙම තමයි තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. පයන්නයි දයන්නයි වගේ. හරි හරි අපි යමු. පරයන්ක භාවනාව. මගේ මාගේ මූල කර්මස්ථානය නාසිකා අග්‍රයයි. විනාඩි 30කින් පමණ මට හුස්ම රැල්ලේ වේගය ටිකෙන් ටික අඩු වී නැති වී යයි. ඇඟට සැහැල්ලුවක් දැනේ. මගේ කය එහාට මෙහාට නැමෙන ගතියක් දැනේ. නිින්ද ගිහින් වාගේ ඒ උනාට තද නිින්දක් නෙමෙයි. මම ගැස්සිලා පියවි 100ට එන විට හුස්ම රැල්ල ගැන මට මතක් වෙනවා. මම සතියෙන් ඉන්න බව වැටහෙනවා. ශබ්ද ඇසුණත් සිතවිලි හිතට ආවත් ඒවා මට දැන් බාධාවක් නොවේ. සෑම අවස්ථාවකම සතියෙන් ඉන්න මගේ හිත මට මතක් කරයි. තෙරුවන් සරණයි. උසාවියට ගමුද? දීපේකන කැමතිද? ඔය පොයින්ට්ස් දෙකක් තියෙනවා සුද්ධ කරගන්න තියෙනවා. දීපේකන අත උසන්න කැමතිද? විත්ති කුඩුවට ගන්න හදන නඩුව අහන්න යන්නේ. අත උසන්නේ නැතු වෙනවනේ. කමන්න කමන්න කමන්න කමන්න. ඒකට කමන්න. ඒකට කමන්න නෑ මම. හරි මම කියවන්නේ ඔය ලියුමේ තියෙන එක මම කියවනවා. සක්මණේ තුන් හතරෙනි වාක්‍ය කියවන්න. සක්මන් පිළිබඳව. මම ඔහේ විසික් වෙවි වෙවි ඇවිදින ගතියක් දැනුණත් මගේ හිතට වීර්යය අරන් වේගය වැඩි කරමින් සතියෙන් පදයක් පාදයක්ම කියන එක. හරි ඒක පැයක්ම. හා ඉතින් බෑනකෝ සම්පූර්ණ නඩුව නොම ගන්නවනේ මේ තෝල්කයා ඊට පස්සේ වැරදුනාට පස්සේ දඬුවම් විදින්නේ නඩුකාර. ඒක නෙමෙයි ප්‍රශ්නේ. Tamanට හොඳට ඇවිදින වෙලාවයි මේ වගේ විසික්කි වෙවි ඇවිදින වෙලාවේ වැඩි සතිය තියෙන්නේ කොයි වෙලාවෙද? විසික්‍රිය වේද? ආ, ඕකනේ කියන්නේ. සෑ විසික්‍රයන් පුළුවන් තරම් විසික්‍රයන්. ඒ බීව මිනිස්සුන් අනම්මනම් කියන්න යන්න එපා. මේ මිනිස්සු ඉන්න සතියක ඉන්නේ. අපි හිතනවා මේ මිනිස්සුන්ට මේ සතිය නැතුව කියලා. නෑ, උන්ටට බීව මිනිස්සු දෙක අරමුණ සියුම් වේගෙන සියුම් වේගෙන යනකොට ගොරෝසු අරමුණයි මධ්‍යස්ථ අරමුණයි සියුම් අරමුණයි ගත්තොත් වැඩිම සතිය තියෙන්නේ කොයි අවස්ථාවේ? අරමුණ ගොරෝසු වෙලාවෙදීද මැදහත් වෙලාවෙදී ඊටාම සියුම් වෙලාවෙදී. සියුම් වෙලාවෙදී. ඒක නිසා සතිය වැඩෙනකොට කෝලමක් එනවා. එච්චරයි තේරුම් ගන්න තියෙන්නේ. සතිය වැඩිගෙන එනකොට මොකක් හරි විකෘතියක් එනවා. මොකක් හරි කෝලමක් වෙනවා. ඉතින් ඒක දැනගන්න ඕනේ. ඒ කෝලම තිබුණට සතිය හොද්දටම අවදි අප්‍රමාදී අන්නේ ඒක බලාපොරොත්තුෙන් යන්නේ. සක්මන හොඳට ගෙරින් යනකොට කැරකෙන්න පටන් ගන්නවා. නිදිමත වෙන්න පටන් ගන්නවා. එහාට මෙහාට පැනෙන්න පටන් ගන්නවා. එතකොට උත්තරම සතිය තියෙන වෙලාව. අරමුණ මේ තිබිච්ච එක නැති වෙලා නිින්දෙද නැද්ද කියන්න බැරි තරම් එනවා. ඊට පස්සේ ආයෙ ගැසිලා එනවා. එතකොට පේනවා අර සියුම් වෙලාවේ තමයි හොඳටම සතිය තියුණු වෙන්නේ. ඉතින් ඒකට අනුග්‍රහකරනද මේක අකරතැබ්බයක් කරගන්න එපා. මේක අරියාදුවක් කරගන්න එපා. මේ භාවනා දියුණුවේ නැහැටි. ඉතින් අනිත් දවසේ ඒකට ලෑස්තිලා ගියොත් තමයි තේරෙ කොච්චර ඉක්මනට සතිය වැඩෙනවද කියලා. ඒ ගුරුම පණ්ඩිත සාංශගේ අන්තිම රිට්‍රීට් එකට ඉස්සෙල්ලා ඒක කිව්වා. අපි හිතනට වඩා බොහෝමත්ම ශීක්‍රයෙන් සතිය කස කැවෙනවා. ඒකට විකෘතියක් එනවා. ඒක විලෝපනයක්. ඒ යෝගාවචරය විලෝපනයේ කයකට සංගහනකොට අර තුනි වෙච්ච සතිය කැඩෙනවා. කැඩෙන්නේ නැති වෙන්න ඒකට අනුග්‍රහ කරන්න ඔය වැඩ විචාය පැද්දිච්චාය මට මොකෝ අරමුණ සියුම් වෙච්චාය මට මොකෝ මම මේ අරමුණේම සමා වෙන්න සතියෙම හිත පාත්තනවා ඒ නිසා නඩුව දිනුවා මොකද අද ගොඩක් ප්‍රශ්න තියෙනවා නැත්තම් තව තියෙනවා මට අනම්මනම් කියන්න. ප්‍රශ්න තියෙන නිසා අපි යනවා ඊගාට. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. සතියෙන් සක්මන් මළුවේ සක්මන් කළෙමි. ගල් කැට ස්පර්ශ වන විට වේදනාව ඇතිවන ආකාරයත් ස්පර්ශය නැති වී යන විට වේදනාව නැති වී යන ආකාරයත් දුටුමි. පයේ එක් එක් ස්ථානවල හටගන්නා වේදනාව විවිධ ආකාර විය. සමහර වේදනා රළුවන අතර සමහර වේදනා සියුම් විය. පර්යංක භාවනාව ආස්වාස ප්‍රස්වාස කෙරෙහි සතිය යොමු කෙලෙමි. ප්‍රස්වාසය හා ආස්වාසය අතර විරාමයක් ඇති බව නිරීක්ෂණය කෙලෙමි. තවද ආස්වාස හුස්ම රැල්ල කැටිති වශයෙන්ද නිරීක්ෂණය කෙලෙමි. තෙරුවන් සරණයි. ඔ මේකෙත් තියෙනවා මේ සාමාන්‍ය සක්මණ යන වෙලාවෙයි සක්මණ ඇවිදිනකොට ගල් ඇනෙන වෙලාවයි කියලා. ඉතින් මේකෙදිත් අහන්න ඕනේ ප්‍රශ්නයක් සාමාන්‍ය ඇවිදින එකේද සතිය තියෙන නැත්නම් ගල ඇනෙන වෙලාවෙද හොඳටම සතිය තියෙන. ඉතින් මම ලියුපෙක්කනායෙන් අහන්නේ මම මොල්ලි ගොඩගෙන් අහනවා මේ මේ කෙනා ආවොත් මොන විදිහේ උත්තරයක් දෙයිද? මොකද කියන්නේ? ගල් ඇනෙන වෙලාවෙද සතිය තියෙන්නේ ගල් ඇනෙන්නේ නැති වෙලාවෙ. ඇනෙන වෙලාව. ලියුපෙක්කනා එහෙමද කියන්නේ දැන් මේ ඇහිච්ච ඇහෙන්නවත් කියන්නේ නැහැ. ඒක ඇහෙනකොට නිකන් 아무තු කෝල වෙන ගතියක් එනවා. මෙච්ච ෂෝක් එකට කතා කරලා හිටියා මෙච්චර වෙලා. ගල් ඇනෙන වෙලාවේ හොඳ සතියක් තියෙනවා කියලා කියනවා. කරුණාකරලා එළියුපේක නැයකට විරුද්ධ නම් අනිත් දවසේ පෙස්සමක් ගන්න. මොකද මේ නඩුකාරයාට මේ තෝල් කෑයකනේ ගන්න දිනෝ තියෙන මොකද අර නඩු වැඩි නිසා මම මේ ප්‍රශ්න කරන්නේ. ඒ නිසා ජීවිතේට එන හැම කරදරයක්ම නිවනට කිට්ටු කරනවා. අපි බලාපොරොත්තු වෙන නම් ඒක තලයේට කරදරයක් නැතුව ඉන්ටර්සිටි එකේ ගියා වගේ යන්නේ නැහැ. හැලහැප්පිලක් එනවනම් නිදිමතක් එනවනම් අර නොපෙන යනවනම් කලබල වෙනවනම් සතිය හොඳටම අවදි. අන්න ඒකට අනුග්‍රහ පිනිස ඒකට ලෑස්තිලා යන්න අපි යනවා ඊගා ප්‍රශ්න. පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් මත ආනාපාන සතියට හොඳින් සිහිය පිහිටුවීමට අපහසු වූ විට මා කයට සිහිය පිහිටවා නිසොල්මනේ ඒ දෙස බලා සිටියෙමි. එවිට මෙලෙස අත්දැකීමි. කය දෙස ටික වේලාවක් බලා සිටිද්දී කයේ ස්වභාවය අමතක වී ගියේය. සිත වඩා පළල් පරිසරයක විය. වඩ වඩා ශබ්ද නොයෙකුත් ශබ්ද හොඳින් ඇසුනි. ඒවා බාධාවක් මෙන් නොහැඟුනි. කයේ බරගතිය තන තන විසිරී ඇති බව දැනුනි. වේදනාවන් අඩු වැඩි වශයෙන් පුළුල් පරාසයක විහිදී ඇති බව දැනුනි. සතිය වඩා හොඳින් පැවතුනි. හුස්ම ගන්නා බවද දැනුනි. ඒ හැම දැනීමක්ම දැනෙද්දී ශරීරය ගැන හැඟීමක් එහි නැත. ඒ ඒ දැනීම් ඒ ඒ තැන්වල ඇති බවක් පමණි පමණි. පින්වත් ස්වාමින් වහන්සේ මේ తত্ত্বය පහදා දෙන්න. සක්මන් භාවනාවේදී බොහෝ විට සිතුවිලි එයි. එවිට මා ඉන්නේ සිතුවිල්ලක බව දැන සිත දෙස බැලුවාම සිතුවිලි අතුරුදහන් වේ. ඇතැම් විට සිතුවිලි ඉවත් නොවි හිතුවක්කාර ලෙස රැඳී පවතී. එවිට මා සිතුවිලි තිබියදීම සක්මනට සිහියගෙන එමි. දැන් පෙරට වඩා සිතුවිලි දකිද්දී පසුතැවිලි නොවේ. සක්මනේදී කොළ දෙකක් සක්මන ඉදිරියේ දිස්විය. සිත එකවරම ඒවා අහුලන්න අනකලේය. නමුත් මා සිතට එකඟ නොවි ඒ පසු කර සක්මන් කරගෙන යන විට සිත ද්වේෂයට වැටෙනවා දුටිමි. මාය දැක සිත ගණන් ගන්නේ නැත. සිත එවිට සිත බලාපොරොත්තු අත්හැර ගියේය. පින්වත් ස්වාමින් වහන්සේ මේ අත්දැකීම් වල ඇති සඵල බව හෝ නිෂ්ඵල බව තේරුම් කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිර්වාණ සුවය වේවා. මේ විදියට ඉදිරිපත් වෙන දියා බලන ඔක්කොම සඵලම තමයි. මේ සිද්ධ වෙන්නේ නැහැ කිසිම අකුසල જાතියක් සිද්ධ වෙන්නේ නැහැ. මේ සිද්ධ වෙන දේ මනාපමනා පහල කෙරුවොත් විතරයි අකුසල් වෙන්නේ. ඒ නිසා ඉඳගෙන ඉන්නකොට අරමුණට හිත යන්නේ නැතිකොට කයට හිත දාන ජවනිකාවක් තියෙනවනේ. මේ කයට හිත දානවා කියන්නේ මෛත්‍රී භාවනාව තමයි. එතකොට මම මෙතන සුවසේ වාඩිලා ඉන්නකොට ශරීරයේ අතන මෙතෙන් කැලි කැබලි යෝගයක් තියෙනවා නම් අපි ඔන්න ඔය චිත්තක්ෂණයක විතරයි ජීවත් වෙන්නේ. එහෙනම් දරුවෝ ගැන හිත හිතා ඉන්නවා, අතීතය ගැන හිත හිතා ඉන්නවා, ආණ්ඩුව ගැන හිත හිතා ඉන්නවා, අනාගතය ගැන හිත හිතා ඉන්නවා, කය ගැන හිතන්නේ නැහැ. නිසා ඕනම මලියක් අමරියක් කරදරයක් වෙච්ච වෙලාවක කයට එන්න දන්නවනම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකමක් තියෙනවා. මේ බුද්ධෝත්පාද කාලයක් නෙවෙයි. එන හැම වෙලාවෙම ක්ෂණ සම්පත්තිය ලැබෙනවා. මේ වෙලාවට විතරයි අපි අනේ මනුස්ස ආත්මයක් ලැබුණා. කලබලයක් වෙනකොට මට යන්න දැනක් තියෙනවා කියන අර කය ക്ഷേම භූමියක් කරගන්න. ශෝක නොකරන තැනක් කරගන්න. රජස් නැතනක් කරගන්න. ඉතින් ඒක කරනවා අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තම. මෙච්චර ලොකු මංගලයක් නැහැ. තමන්ගේ කයත් එක්ක ජීවත් වෙන තරම් ලොකු මංගලයක් නැහැ. අපිට ඒක වෙන්නේ අමලියක් වුණොත් විතරයි. ඒත් භාවනා කරන අයට විතරයි. භාවනා නොකරන එක නා කියම්මට කියලා කාට හරි බැන බැන ඔළුව පැත්තකට දාගෙන ඉන්නවා මිසක්කයි ඒකට එන්න දන්නේ නැහැ. ඒ නිසා බුදුජානස කියනවා කුම්බෝ අංගානි සකේ කලාපේ මා දහම්බිකු මනෝවිතක්කේ. මාන්නේ මේ කලබලයක් වෙනකොට ඉබ්බෙක් තමන්ගේ අඳුරක ඇතුළට ගන්න ආසේ මනෝවිතක්ක හසුරුවා ගන්නයි කියන්නේ. ඉතින් ඒක නිවනේ. ඕකයි නිවන කියන්නේ. ඒ නිසා ඕනම වෙලාවක අඳු පුප්පන්න යන්න එපා. කලබලයක් වුණොත් පුප්පලා තියෙන අඳු ඇතුළට ගන්න කිසි කෙනෙක් දොස් කියන්නේ මිනිස්සුගේ නෝන්ජල් කියලා. මිනිස්සු කියයි බය ඇදුයි කියලා. නෑ බුදුහාමුදුරුවෝ කියන්නේ නෑනේ. අපේ බුදුහාමුදුරුවෝ ශාන්තිනායකයන් වහන්සේ. අඬු පිප්පුවට කමන්නේ නෑ ඒක ඉතින්. දෝෂයක්. නමුත් තේරෙනව නම් අකුසල් කියලා කට්ට තියෙනවා හැම වෙලාවෙම. කුම්බෝ වංගානේ සකේ කලාපේ. ඉබ්බෙක් තමන්ගේ කට්ටෙහි අඬු සංගවා ගන්නාසේ මනෝවිතක්කේ සමාදාහම් බික්ක මනෝවිතක්කේ. ඉතින් මේ තමයි නිවන කියන්නේ. පුළුවන් තරම් අන්න ඒක පැහැදිලි වෙන්න ජීවත් වෙන්න ඒ අත්දැකපු ඒවා ලියන්න තේරෙන තාලෙක. එතකොට අහගෙන ඉන්න අනික් කිබ්බන්ටත් තේරෙනවා මේ කට්ට තියෙනවායි කියලා. කිබ්බ කවදා කට නැසයන්නේ භාවනා කරන්න පුළුවන් බෑන්ඩෝ මේ තමන්ගේ ඇඟ නැතුව භාවනා කරන්න බෑ. මොනාර වෙච්ච ගමන් ඇඟට හිත කයට ගන්න හිත මෛත්‍රිය වෙනවා විපස්සනා වෙනවා සතිය බුදුම විදිහට අතුයිති විහිදා වැඩෙනවා මැරෙනකම්ම මේ භාවනාව කරතයි. අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ආරම්භයේදී සාමාන්‍ය වේගයෙන් පාතබමින් යටිපතුලට දැනෙන ස්පර්ශයේද ඇඟිල්ලක දැනෙන වේදනාවද නිරීක්ෂණය කළෙමි. එයට වඩා සෙමෙන් සක්මන් කරමින් විලුඹ එසවන හැටි, පාදයේ ගෙන යන හැටි, නැවත ඇඟිලි සහ පාදයේ බිම වැදෙන හැටි නිරීක්ෂණය කළෙමි. ඒ අතර හුස්ම හෙලීම් හා ගැනීමද ප්‍රකටව දැනුනි. මේවා නිරීක්ෂණය කරන අතරතුර සිත වෙනස් සිතුවිලි කෙරෙහිද ඇදී යමින් තිබෙන බව තේරුණි. එය වළක්වා ගැනීම අපහසු විය. පර්යංක භාවනාව. හුස්ම ගැනීම, හෙලීමද, වාරැල්ලේ උණුසුම් බවද තේරුණි. වටපිටාව හිස් බව තේරුණි. ටික වේලාවකින් කන පිටුපස, බෙල්ල පිටුපස ආදී වේදනාවල් දැනුනි. එය අකමැති දෙයක් බවත්, වරහන් ඇතුලේ අනිච්චා, දුක් සහිත බවත්, මගේ පාලනයෙන් තොරව සිදුවන ක්‍රියාවලියක් බවත් සිතුවෙමි. හදිස්සියෙම සක්මන් මළුවේ කෙළවර තිබෙන තරුණයෙකුගේ ශරීරයේ විච්ඡේදනය කළ රූපය සිහියට නැගිනි. එය අකමැති රූපයකි. නමුත් මගේ ශරීරයේද එලෙසම බවත් අකමැති උවත් ඒ සත්‍ය බවත් දුක් සහිත බවත් පාලනයෙන් තොර තොරව එවැනි ශරීරයක් හිමි බවත් සිතුවෙමි. එහෙත් අකමැති බව නැති කර ගැනීමට නොහැකි විය. මෙවැනි දේ ගැන සිතමින් සිටින විට ආනාපාන සතියෙන් ඉවත්ව යයි. ටික වේලාවකින් හුස්ම ගැනීම, හෙලීම සිහි කරමි. මෙසේ භාවනා කිරීම නිවැරදිද? කරුණාකර පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා දීර්ඝායුෂ පතමි. විස්තරය හොඳයි. නමුත් අර අබතියක් ඇතුව වගේ පෙන්ලා ලියලා තියෙන්නේ අනිච්ච කියන පදය විස්තර කරන්නේ කැමැති නැහැ කියන විදිහට න ඉච්ඡති කියලා. ඊට පස්සේ දුක්ඛං කියන පදයට දාන්න හදනවා. දුක්ඛ උපදේට සම්බන්ධම් වෙන්නේ අනිච්ච පදේ නෙවෙයි අනිත්‍ය කියන එක. අනිත්‍ය කියන්නේ නිට්ටය නැහැ කියන එකයි දුක අනාත්ම මේ අනිච්ච කියන එක අට්ඨියති හරායති ජෙකුච්ඡති සබ්බ සංඛාරේසු අනිච්චා සංඥා ඒ කියලා කියන්නේ මම මේ වෙච්ච දේ අනුමත කරන්නේ නැහැ. මම මේ වෙච්ච දේ සමාදම් වෙන්නේ නැහැ කියලා අතහැලා දාන එක. ඒක නිසා ওই පිටිබඳව මම හිතන්නේ විවිධ මත මේ යවදී ලංකාවේ හැමතැනම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා දේශනාවේ සඳහන් වෙලා තියෙන අනිච්ච දුක්ඛ අනත්තං කියන දේ අනිච්ඡා නෙවෙයි අනිච්ච. කිව්වට මෙහෙම හරි අමාරු කල්ලාලක කියලා පෙන්නනවා මිස. එතන කියන්නේ නිට්ටය නෑ කියලා. එහෙම නැතුව න ඉච්ඡති කියන කැමැති නෑ කියන එක නෙවෙයි. අන්නේ විදිහට ඒ දෙක සුද්ධ කරගන්න ඕනේ. එතකොට අපිට පේනවා අපේ ඇඟේ සිදුවෙන බොහෝ දේවල් වලට අපි කැමති නැහැ. මේකට ඉඳපු ගමන් ස්ත්‍රියවක් දැකුම රාගෙ මතුවෙනවා. අපි කැමති නැහැ. අසුචි පිටක් දැකපුවාන් ද්වේෂය මතුවෙනවා. අපි කැමති නැහැ. නමුත් මේ මොන කරන්නේ මේ මේක තමයි ඇත්ත. වසංගදීන් එක නෙමෙයි තියෙන්නේ. ඒ නිසා ඒකට මෙවුවා පෙනුනට ඒවා හිතින්නේ නැහැ. ඒ නිසා අනිත්‍යයි කියලත් අපිට හිත හදන්න පුළුවන්. එහෙම නැත්නම් අනිච්චා මේ කැමැති නැති භාවයේ මම මනාප නැහැ. මගේ මම මේක අනුමෝදම් වෙන්නේ නැහැ. මම සමාදම් වෙන්නේ නැහැ කියලා අනිච්චා කරන්න පුළුවන්. ඒ කොයි එක හරි කරන්න වෙන්නේ හොඳට සතිමත් වෙලා එනේ එනේ එක එක ජවනිකාව අනික් ජවනිකාවලින් වෙන් කරලා අඳුරගත්තොත් විතර තොගේට යන්න ගත්තොත් දෝරේ ගලාගෙන මොනව වෙනවද මොනව නොවෙනවද කියලා පොත් ලැබීමක් කරන්න බෑ. ඒ නිසා සතියෙන් කරන්න මේ ක්‍රියාවලිය අඩු කරලා ජවනිකා කඩලා එක එක ජවනිකාවක තියෙන කැමැතිකමද අකමැතිකමද කියලා බලන්න. එතකොට පේනවා මේ ජවනිකා වෙන්නත් ඉස්සලා අපේ හිත මනාපමනාප ඇති වෙලා ඉවරයි. එහෙම නැත්නම් රුචි අරුචි ඇති වෙලා ඉවරයි. ඉතින් ඒ කියන්නේ අනේක ಜಾති සංසාරං සන්දා විශ්සංග නිබ්බසං කියලා බෝසත්ණන්ස කිව්වේ ඒකයි මම මේක හදන එකයි බලන්න ගියා. මම යනකොට හදලා ඉවරයි. මේ ගේ හදන වඩුවා හොයන්න ගියා සංසාරයේ අනේක ಜಾති සංසාරයක්. අහුනේ නැහැ. මට මෙදා අහුණා. සිද්ධියක් වෙනකොටම මතුවෙන නිච්චා නිච්ච දෙක තමයි සංතාරය හදන වඩුවා. දුවර දැනගන්න ඒක දැනගන්න පුළුවන් ඕලාරිකයි පටිච්චසම්පන්නයි සංකතයි. ආන්න එතකොට තියෙනවා ජීවිතය වටිනාකමක් තියෙනවා කියන්නේ. ඒ නිසා මේක අංග සම්පූර්ණ නෑ. හැබැයි හොඳ ප්‍රවිෂ්ටයක් ඇවිල්ලා තියෙනවා. හොඳ ආරම්භයක් තියෙනවා. මේක දිගට කරගෙන යන්න කියලා කියනවා. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. ඔසවනවා තබනවා වශයෙන් ආරම්භ කළ අතර পায় පොළවේ ස්පර්ශ වන විට දැනෙන තද ස්වභාවය එහි තද ස්වභාවයේ পায় ඔසනවාත් සමග ඇති වී නැති වී යන ස්වභාවය නිරීක්ෂණය විය. පියවර ගණනාවක් සිහිය පීටවාගෙන පියවර තැබීම කළ හැකි විය. සිත විසිර ගියේ වී නමුදු එය විදර්ශනාවට බව නිරීක්ෂණය විය. එක අවස්ථාවක වැලිමලුව අතුගෑමෙන් ඉරි ඇඳී තිබූ අතර එය ස්පර්ශවන විට මුලින්ම සිත තුල අපූර්වත් අපූර්වත්වයක් වින්දනයක් ඇති විය. මෙය තෘෂ්ණාවක්සේ හැඟී ගියේ ගියෙන් වහා සිත නැවත කමඨහන් අරමුණට එදවිය. එවිට ඉරිසහිත පොළවේ ස්පර්ශය තුල පෙර තිබූ වින්දනාත්මක බව නැති විය. එබැවින් මෙය পায় සහ පොළව අතර ස්පර්ශයේ හේතුවෙන් දැනුණු දෙයක් නොව හිත තුල හටගෙන ඇති වී නැති වී ගිය ස්වභාවයක් බව නිරීක්ෂණය විය. මුලදී ඊතා කෙටියෙන් දැනුණු පාදයේ එසවීම තැබීම දිගින් දිගටම කරගෙන යන විට පාදයක් පාදයක එක් ඔසවා තැබීමක් ඊතා දීර්ඝව දැනුනි. එය කෙසේද යත් පාදයේ විලුඹ සීමාවෙන් ටික ටික එසවීමට පටන්ගෙන එය ඇඟිලි දක්වාත් අනතුරුව පාදයේ අවකාශය තුල මද දුරක් ක්‍රමෙන් ඉදිරියට ගොස් නැවත විලුඹේ සිට ක්‍රමෙන් ටික ටික ඇඟිලි දක්වා පොළව මත පතිතවන අයුරු සියුම්ම නිරීක්ෂණය විය. තවද සිත විසිරෙන විට පාද එසවීම තැබීම ඉක්මනින් සිදුවන ආකාරයත් සිහිය පීටුවන කල පාද එසවීම තැබීම ඊතා හෙමින් සිදුවන ආකාරයත් සියුම්ම නිරීක්ෂණය විය. සක්මන් භාවනාව තුළින් සිත ඊතා සංසුන් වන ආකාරයත් සිත විසිරෙන නමුදු ඒකී විසිරෙන සිත තුළ හටගෙන නැතිව යන සිතිවිලි එකිනෙක හඳුනාගත හැකි තරමට සිත සංසුන් විය. තැම්පත් ස්වභාවයකට පත්විය. සක්මන තුල එක් පාදයක් ඔසවා තබා අවසන් වනවා සමගම අනෙක් පාදයේ එසවීම નિરાයසෙන් සිදුවන අයුරු නිරීක්ෂණය විය. මෙය දිගින් දිගටම නිරීක්ෂණය කළ විට පුද්ගලයා ඉපදී ඉපදී මරණයට පත්වන ආකාරයේ සිහිවිය. පර්යංක භාවනාව. හුස්ම ඉහළ පහළ යෑම කෙරෙහි අවධානය යොමු කළ අතර මාහට එහිදී හිතාමතා හුස්ම ගන්නා බව වැටහිනි. මා ආනාපාන සතියෙන් තොරව විනාඩි කිහිපයක් නැවතී සිට ඒ තුල ඇතිවන හුස්ම ගන්නා ක්‍රියාවලිය නිරීක්ෂණය කොට ඒ කෙරෙහි සිත පිහිට විය. නමුත් මෙම හුස්ම ගැනීම ඊතා සියුම්ම සිද්ධවන ආකාරයත් පෙනී ගිය අතර සිත වඩ වඩාත් හුස්ම කෙරෙහි අවධානයේ තැබීය. එවිට වඩාත් පහසුවෙන් හුස්ම ඉහළ පහළ යන අයුරු නිරීක්ෂණය විය. සිත විසිරෙන නමුදු යලි යලිත් සිහිය පීටුවා ගැනීමට හැකිවිය. මෙසේ වැඩි වේලාවක් යන්නට මත්තෙන් ශරීරය නිශ්චලවන ආකාරයත් ශරීරය තුල සිදුවන එකම ක්‍රියාවලිය හුස්ම ඉහළ පහළ යෑමත් වශයෙන් දැනුනි. ආරම්භයේදී පොළව සහ හිඳ ගැනීම අතර සම්බන්ධයේ ගොරෝසුව රළුව දැනුන නමුදු මේ ක්‍රමයෙන් ලිහිල්ව ගොස් නොදැනෙන ස්වභාවයකට පත්විය. ගරු ස්වාමින් වහන්සේ මාගේ පර්යංක භාවනාව අනතුරුව සංකීර්ණ ස්වභාවයකට පත්විය. පෙර පරිදීම ශරීර නිශ්චල වන අතර සිතේ විසිරීම වෙනස් ආකාරයකට සිද්ධ විය. මුලින්ම සිතේ සිතුවිලි පැන නැංගේ එදිනෙදා කරන කටයුතු හා ජීවිතය හා බැඳී ඇති අය සම්බන්ධයෙනි. නමුත් මෙහිදී සිතේ විසිරීම වෙනස් විය. සිත තුලින් සජීවී දර්ශන මතුවිය. ජීවිතයේ කිසි දිනක අත්නොවිඳි සිදුවීම් මැවෙන්නට විය. එක් අවස්ථාවක කාන්තාවන් දෙදෙනෙකු මා මරා දමනවා දුටිමි. මා මාසේ හැඟී ගියද රූපමය ස්වરૂපය වෙනස්ය. තවත් අවස්ථාවක ඊතා දිරිඳු නිවසක පියෙකු සමග වාසය කරනවා දුටිමි. ස්වාමින් වහන්සේ මේ උදාහරණ පමණි. මෙවැනි දර්ශන සිය ගණන් දුටිමි. පෙර සිතවිලි පැන නගින විට සිහිය පිහිටවන්නාseම මම මෙම දර්ශන දකින වාරයක් පහසා සිහිය පිහිට විය. වරහන් ඇතුලේ සිත ගියා කියා හැඟුන විට නැවත වර්තමාණයට ගැනීම. සිත පිහිටවන ෂණය තුලදීම නැවත තව දර්ශනයක් හිත ඇදී යාමත් මේ දිගින් දිගටම සිද්ධ වන ආකාරයත් අද්දුටු වෙමි. නමුත් ඒ හැම අවස්ථාවකදීම සිහිය නැවත පිහිටවීමට මා සමත් විය. වර එක මා පරයන්ක භාවනාව අත්හැරීමේ එසේ අත්හැරීම පරාජයක්සේ සලකා නැවතත් ඊතා වීරයකින් සතිය පිහිටුවා භාවනා කිරීමෙන් මෙම தત્ත්වය සංසිදී ආනාපාන සති භාවනාව යථා තත්වයට පත්විය. ස්වාමින් වහන්සේ මේ වන විට මාගේ භාවනාව යථා තත්වයට පත්ව ඇති නමුදු ඉදිරි භාවනා කටයුතු සඳහා උපදෙස් අපේක්ෂා කරමි. තෙරුවන් සරණයි. තවත් පාට පාට දර්ශන පේන්න අරින්න ඊට පස්සේ ඉවරයි. ඔය ලෑස්තිලා යන්න ඔයිටත් වැඩිය දේවල් පේන්න පුළුවන්. ඒ ඕනම දෙකට ලෑස්තිලා ගියොත් ඔය එකකින්වත් හිත කැඩෙන්නේ නැහැ. ඇයි අදේ මට මේක වුනේ කියලා කම්බා වුණොත් තොංගණන් එනවා. ඒ නිසා වෙන්න තියෙන හැම දෙයකටම සාදර වෙලා යන්න. ඒකට කියන්නේ කාය ජීවිත নিরপেক্ষව යන්න පරියන්කයට කියනකොට. වෙන්න තියෙන ඕන දෙයක් වෙන්න පුළුවන් කියන්නේ. එතකොට කිසි දෙයක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊම නොකීරත් නොකියත් කමඨාන සුද්ධ නොවිත් මේ පිම්ම පැනලා තියෙන්නේ. ඒ නිසා වෙන්න තියෙන දේ වෙනවා. ඒක මේ දවල් එළියේ වෙන එක හොඳයි. කලබලේ අමලියේ සිටිනවට වැඩිය. ඒ නිසා බලාපොරොත්තුෙන් යන්න තියෙන ඕනම තියෙන දෙයක් විරේචනය කරන්න කියලා. පාචනය පාචනය කරන්න කියලා දාලා එළියට දාන්න. ලැහැත් වෙලා යන්නේ. ඒකට එන්නේ Tamange දේවල්නේ. භාවනා නොකර හිතුවක් කරන අනුගේ කුණු හරපනේ. අනුගේ වල්පල් ඇහැරින්නේ. මේ ඇතුලේ දෙයට යන්නේ කොහොඳයි. සූදානම් යන්න පළවෙනි රවුම ගියේ කෙනාට දෙවෙනි තුන්වෙනි රවුම් එච්චර අමාරු නෑ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. අද අලුයම ඇතුළත සක්මන් භාවනාවේදී දෙපා වලට ලනුපැදුරේ ගොරෝසු බව දැනෙන සුළු ගතියක් දැනි දැනි පැය භාගයක් පමණ සක්මන් කළෙමි. ඉන්පසු ක්‍රමයෙන් දෙපා සිනිඳු මතු පිට ඇවිදිනවා මෙන් කන්පෙති හමාගෙන විටක සිසිල් ගතියක්ද විටක උණුසුම් ගතියක්ද දැනුණු අතර කන් පුරවාගෙන සිසිලසක් සමග සක්මන සැහැල්ලු වී ඇඟට නොදෙනී ගමන් කරන වාසේ දැනුනි. සක්මනෙන් මත්වි එයටම ඇලුම් කරන ලෙසක් දැනුනි. එලිමහන් සක්මනේදී අලුයම දැනුණු මත්ගතිය එනම් ආයාසයක් නොමැතිව ඉබේම දෙපා ක්‍රියා කරන ගතිය දැනී එයද ඊතා සැහැල්ලු සතුටු සක්මනක් බවට පත්විය. ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. පර්යංක භාවනාව අද උදේ පර්යංක භාවනාවේදී සුපුරුදු ලෙස සකසුරුවම් වී හිඳගත් පසු හුස්ම දැනීම මුල සිට ඊටමත් සියුම් ලෙස දැනේ. පරහන් ඇතුලේ බොහෝ අවස්ථාවල දැනෙන්නේ ඊටමත් සියුම් ලෙසයි. එය විටක වඩාත් සියුම් ලෙසද ඉන්පසු නොදැනීද යයි. බාහිර ශබ්ද බාහිර ගන්ධ වලින් විටෙන් විට බාධා පැමිණුණත් මූල කර්මස්ථානයේට මූල කර්මස්ථානයේම සිත පවත්වා ගැනීමට හැකි විය. විටක සියුම් වී නොදැනී යන හුස්ම ටික වේලාවකින් නැවත දැනෙන්නේ හෘද ස්පන්දනයක් ලෙසයි. එය ටිකක් ගොරෝසුවට දැනී නැවත සියුම් ලෙස දැනේ. මේ ආකාරයට පර්යන්කය සිදුවිය. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ගෞරවනීය ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබේවා. ඔබ වහන්සේ මෙලවට දායාද කළ ඒ පින්වත් දෙමාපියන්ටද ඉක්මන් ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේකේ සඳහන් කරලා තියෙනවා සක්මනේ පරියන්කේ දෙකෙන් පටන් ගන්නකොට ගොරෝසු තියෙනවා. නමුත් ටික වෙලාවක් යනකොට ඒක සියුම් භාවයටපත් වෙනවා. ඉතින් මේකට උපමාවට වෙන්නේ බුලත් ටිකක් කනකොට බුලත් කටේ දාගත්ත ගම හරිම රළු පරළුයි හරිම පැංගිරි. කක කක යනකොට කීත පහට වෙයි. කීත රහ වෙනවා. නෙල්ලි ගෙඩියක් කටේ දාගත්තමත් එහෙම. හරිම ඇඹුල්. හරිම පැංගිරි. ටිකක් කළා කක කක යනකොට පැණිඩ හරිනවා. මේ ජීවිතේ ඔක්කොම ඔච්චරයි. මතු වෙනකොට හරිම ගොරෝසුයි හරිම විචිත්‍රයි හරිම සිද්ධි බහුලයි. නමුත් කරගෙන කරගෙන යනකොට මොනවා වුණාද කියලා මතක නැති වෙනවා. ඒ නිසා ආයෙත් ගොරෝසු වෙන්න දෙන්න. ඊට පස්සේ ආයෙත් සිුම් වෙන්න දෙන්න. ආයෙත් ගොරෝසු වෙන්න දෙන්න. ආයෙත් සිුම් වෙන්න දෙන්න. එතකොට පේනවා මේකේ බය කරන්න පුළුවන් ගතිය නැති වෙනවා. සර්පෙක් කැවත් ඔච්චරයි. කරන්ට් එකක් වදනත් එච්චරයි. වැදිච්ච ගමන් කලබල වෙනවා මොනවත් වෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. මැරෙන්නේ අර සතා කෑව නෙවෙයි කලබලෙට මැරෙන්නේ. ඒක සරයක් දෙසරයක් ආපේ කාට සර්පෙක් උණක් කන්න පුළුවන්. <laughs> ඒ මනුස්ස සර්පෙක් කන නෙවෙයි ඌට සර්පෙක් කන්න පුළුවන්. ඒ නිසා මේ බහුම්බස් බයකින් අපි මේ බැඳලා තියෙන්නේ යන්නරන එකයි තියෙන්නේ. ඒ නිසා හොඳ ලස්සන දෙක ලියවිලා තියෙනවා. අනන්තවත් උපමා තියෙනවා. මේ පටන් ගන්නකොට තියෙන පැංගිරි ගතිය නෑ. ඒ නිසා තනියම වුණාට පස්සේ ආයෙ පැංගිරි වෙන්න දෙන්න. ආයෙ සනීප වෙන්න දෙන්න. ආයෙ පැංගිරි වෙන්න දෙන්න. තුන් හතර සැරයක් ඕක වුණාට පස්සේ ඕකට තියෙන උඹස් බය යනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම දැන් මෙතන යනුවෙන් ඉරියව්වට සිත යවූ සැනින් මූල කර්මස්ථානයේ පෙනේ. එනම් පර්යංකේදී නම් හුස්ම රැල්ලද සක්මනේදී නම් කකුලේ ස්පර්ශයේ ස්වභාවයද වේ. ඉක්මනින් අරමුණ සියුම් වී ගෙවී යයි. නැවත තනින් තන සියුම් නැවත තනින් තනි තනින් සියුම් තැනට එයි. ඊතා වේගෙන් මෙසේ ළඟ ළඟම සිදුවේ. කිසිවක් නැති තැන දෙස විමසිල්ලෙන් බැලූ නමුත් ඇති බවට කුමක්දෝ සංඥාවක් ඇත. එය හසු කර ගැනීමට අපහසුය. කුමක්දෝ සියුම් නලියන ගතියක් පෙනේ. ඇතැම් විට විවිධ වූ එක්වර හඳුනාගත නොහැකි සිතිවිලි පැමිණේ. සිතිවිලි දෙකක් තුනක් විතර යන විට නැවත සිත ආපස්සට හැරී දැන් ඉන්නේ සිතිවිලි තුනට පෙර මත වූ අරමුණ ඔස්සේ හඹා යමින් බව දනී. එවිට නැවතද සාමකාමී ස්වභාවයකට සිතපත් වේ. එමෙන්ම පර්යංකයට හෝ සක්මනට හෝ වෙනත් කටයුතු තුරදීද සතිය මේ ආයුරින්ම ඇති බවද දැකගත හැකිය. මෙසේ සතිමත් වීමේදී මා විසින් තනාගෙන ඇති සියලු රාමු තුනී වීගෙන ගොස් පුදුමාකාර මානසික निराවුල් නිදහස් බවක් සිතට දැනේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා. මේකේ වෙන්නේ අර ගොරොසු දේ සියුම් කරන ගන්න පුළුවන්. සීර්ෂයක් නැති කරන්න හදන කෙනාගේ බලාපොරොත්තු සුම් වෙනවා. එන්නේ එන්නේ එන්නේ සාපේක්ෂව අඩු අඩු වේගන යනවනම් එච්චරයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම බලන්න ඉන්නට වැඩිය අධි කුසලයකට යන්න. එතෙන් ගියාට පස්සේ ඉන්නට වැඩිය අධි කුසලයකට යන්න. සියුම් සියුම් තැන් වලට යනකොට ආයෙත් ඒක විසින්ම ගොරෝසු කරලා ආයෙ සියුම් කරලා පෙන්න. ආයෙ ගොරෝසු කරලා ආයෙ සියුම් කරලා පෙන්න. ඉතින් මේ කරනවා දැක්කත් එක්කන හුස්ම දිහා බලන්නේ හුස්ම ගෙවෙන පැත්ත තමයි. ප්‍රස්වාසයේ ගෙවෙන පැත්ත. ආස්වාසයේ ගෙවෙන පැත්ත. ඒක තමයි සියුම් වෙන පැත්ත. ඒක තමයි තුන්වෙනි ආර්ය සත්‍ය කියලා කියන්නේ නිරෝධ සත්‍ය. හැමදේම ගෙවෙන පැත්ත. ක්ෂය වෙන පැත්ත, වැය වෙන පැත්ත, සියුම් වෙන පැත්ත. ලෝකයා මේක සලකන්නේ මරණය කියලා. ලෝකයා මේක සලකන්නේ තියෙන දේ නැති වුණා කියලා. ඉතින් ඒකට හට ගන්න පැත්ත බල බල ඉන්න සංසාරේ තමයි. ගෙවෙන පැත්ත බලන්න නිතරම ගෙවෙමින් තියෙන්නේ. ඒක දිහා බලනකොට පුදුමාකාර සාන්තියක් තියෙනවා. ඒක නිර්ාමිෂ නෛර්යානික සාන්තියක්. ඉතින් ඒකට හරව ගන්න අමාරුයි. මේක තමයි උපක්‍රමය. හැමදේම සිවුම් වෙන පැත්ත දිහා බලනකොට හුස්මත් ගෙවෙන පැත්ත බලනකොට නිවන කනගාව. අවසරයි ගරු ස්වාමින් වහන්ස. පර්යංක භාවනාව වඩන විට හුස්ම රැල්ල ගන්නා විටත් හෙළන විටත් ප්‍රකටව තේරුම් ගියා. ආනාපාන සතියේ සිත පීඨවලා ඉන්න අතරෙදී නාස්පුඩු දෙකෙන් වාතය ඇතුල් වෙනවා. ඒත් එක පැත්තකට වැඩියෙන් යනවා. සමහර විට වම් පැත්තෙන් පමණක් පිට වෙනවා. තව සුළු මොහොතකදී ඒද වෙනස් වෙනවා. මෙය ඒකාකාරීව පවතින්නේද? මේ අයුරින් භාවනාව ආනාපානය හොඳට වැඩෙනවා. පළමු දිනේ නම් සිත අරමුණේ තබා ගන්නට ගොඩක් උත්සාහ කළා. දෙවන දිනේ සිත වෙනතක දිව යෑම දෙතුන් වතාවකට පමණක් සිදු වුණා. සවස පරයන්ක භාවනාව ගැන සතුටු සිතුණා. සිත පිට ගියේ නැහැ. ආනාපාන සතියේම සිටියා. ඒත් ශරීරයේ වේදනා දැනුණා. වල්ලු කර දණහිස බෙල්ල ආදී තැන්වල එවිට සිත ඒ ඒ තැන් කරා විතරක් ගියා. භාවනාවට බාධාාවක් උනේ නෑ. ඒ අතරම මගේ වම් කනට සතෙක් ගියා වගේ දැනුණා. පුංචි සතුන් මුහුණේ දඟලනවා දැනෙනවා. කුඹින් වැනි. එවිට මට තරහක් දැනුණා. ඒත් සතිය නම් මෙලෙස ශරීරේ පුරාම තැන් තැන්වලට ගියා. ආනාපාන සතියත් කරගෙන ගියා. ශරීරය නිශ්ශබ්ද කරගෙන සිත දිහා බලාගෙන සිටියා. ශරීරෙන් පිට සිත දැන් යන්නේ නැහැ. මේ මට දැනෙන ඒවා පරයන්ක භාවනාවට සුදුසු ඒවා නොවේද? ගරු ස්වාමින් වහන්සේ මට පහදා දෙන සේක්වා. සක්මන් භාවනාව හොඳට වැඩෙනවා. සිහිය යටිපතුල් දෙකේ පිහිටනවා. සිත දුවන්නේ නැහැ. ඒත් යටිපතුලේ දියපට්ටා වරහන් ඇතිලේ පුංචි බිබිලි ඇති වෙලා වගේ වේදනාව දැනෙනවා. වේදනාවෙන් තොරව භාවනාවක් වැඩෙන හැටි පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා. කිසි වේදනාවක් නැතුව වැඩෙන්නම් මැරෙන්න වෙනවා. ඊට පස්සේ টොප් එකට යනවා භාවනාව. අද ගන්න ගෙදර ඉන්න මිනිසුන්ට භාවනාවක් යනවා. මේ හොල්මන මැරලා යනවා. වේදනාවක් ඇත්තෙම නැහැ. ඉතින් ඒ නිසා ඒක මේ අපි මෙහිදි කරන්න කැමති නැහැ. මේ වගේ දේවල් හොඳ නැහැ. අපි කියන්නේ වේදනාව එක්ක යන භාවනාවට කියනවා වේදනානුපස්සනා කියලා. වේදනාව අනුව යන භාවනාවක් අපි උගන්වන්නේ වේදනාව අයින් කරලා කරන භාවනාවක් කරත හැකි. ඉතින් ඒක හරිනෑ එහෙම කරන එක. ඒ නිසා මෙහි අපි බලමු වේදනා අනු යන භාවනා වේදනා නැතු යන භාවනා හොයන්න යන්න එපා. ඔය ලියලා තියෙන ටික බොහොම හොඳයි. ඔහොම යන්නයි. තා ප්‍රශ්න කීයක් තියෙනවද? ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පර්යංක භාවනාව. ආනාපාන සතිය මූල කර්මාස්ථානයේ වේ. ආස්වාස ප්‍රස්වාසය හොඳින් වැටහි. ඒට සිත තබාගෙන සිටින විට හුස්ම ක්‍රමයෙන් සිහින්වන ආකාරයේද වැටහි. හුස්ම වඩාත් තුනි වී ගිය පසු කයේ චලනයන් අරමුණු වේ. එම අරමුණු ඔස්සේ සිත තබාගෙන සිටින විට සිතට විවිධ සිතුවිලි ගලාගෙන එයි. ඊතා වේගයෙන් බහුල ලෙස සිතුවිලි පැමිණේ. බොහෝ විට ඒවා වෙන වෙනම හඳුනාගත නොහැකිය. සමහර ඒවා ප්‍රකටව දැනේ. එවැනි සමහර සිතුවිලි දිගේ සිත ඇදී යන අවස්ථාද ඇත. ටික වේලාවකින් එහි වේගවත් බව කලබලකාරී බවද අඩු වෙන බව දැනේ. එවිට නැවතත් කයට සිත පැමිණේ. ආනාපානය ඊටමත් සියුම්ම දැනෙන අවස්ථාද වේ. එවිට නැවතද සිත එහි තබාගෙන සිටිමි. එවිට නැවතත් එය සංසිදී යන ආකාරයේ වැටහේ. එවිට නැවතත් පෙර ආකාරයටම සිටිවිලි පැමිණේ. සමහර විට හුස්ම සංසිඳුණු පසු විවේකී නිස්කලංකව සිත පවතින අතර තවත් සමහර විට වේදනා බොහෝ විට දනිස්වර තදින් දැනෙන්නට පටන් ගනී. එවිට වේදනාව අරමුණු කරගෙන සිටිමි. ඊටාම අපහසු ලෙස වේදනා දැනෙන විට කකුලේ ඉරියව් මාරු කරමි. සක්මන් භාවනාව. සක්මන් කරන විට පාදවල යටිපතුල් වලට දැනෙන ස්පර්ශයට සිත තබා ගනිමි. පාදයෙන් පාදයට ස්පර්ශය මාරුවන ආකාරයත් යටිපතුලක් පුරා එක් පියවරක් තැබීමකදී ස්පර්ශයේ දිව යන ආකාරයත් අත්විඳිමි. ටික වේලාවකින් තදට දැනුණු ඒ ස්පර්ශය සියුම් ලෙස දැනෙන ආකාරය අද්දුටුවෙමි. පයේ බරගතියද අඩුවෙන් දැනෙන්නට විය. දිගටම සක්මන් කළෙමි. සක්මන තුනීවන බවක් දැනුනි. එවිට සිතට විවිධ සිතිවිලි ගලා එන බවක් තේරුණි. සමහර සිතිවිලි දිගේ සිත යන බවද තේරුණි. එවිට සිත නැවත සක්මනට තබා ගතිමි. එවිට මුලදී මෙන් නොව සැහැල්ලුවට සක්මන දැනුනි. සිතිවිලි එන යන අතරේ හැකිතාක් සක්මන තුලම පයේ ස්පර්ශයේ හෝ ඇවිදින ඉරියව්වට සිත තබා ගැනීමට උත්සාහ කළෙමි. මෙලෙස සක්මන් කළ කාලය තුල ස්පර්ශයන් ගොරෝසු වන ආකාරයත්, සියුම් වන ආකාරයත්, සිත සක්මනේ පවතින ආකාරයත්, වෙනත් අරමුණු වෙත ගොස් නැවත එන ආකාරයත් අද්දුටු වෙමි. භාවනාව තවදුරටත් කරගෙන යාම සඳහා උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට මේ ගෞතම බුදු සාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේ කියන්නේ අර හිතවිලි බාධා, වේදනා බාධා, සද්ද බාධා තියෙද්දි සටන පාවා දෙන්නේ නැතුව කරගෙන යන්න පරාජන වගේ පේනවා. නමුත් මේ සටනට එළඹීමම සටනට බෙළඹීමම වීරක්‍රියාවක්. මේක ඒක දිගේ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඉස්සරහට යන්න එතකොට පේනවා ඔය කියපේන කිසි දෙයක් සතිය කඩන්තරම් ශක්තිමත් නැහැ. ඒක දාලම බලන්න ඕනේ. දාලා බලනකොට වෙනවා සතියේ තරම් ශක්තිමත්. අරගොල්ල උත්සාහ කරනවා කැඩෙන්නේ නැහැ. එතකොට තමයි ලොකු විශ්වාසයක් එනවා. ওই විදිහටම දිගටම කරන්ඩ වරින් වර බාධා නැතුව යන වෙලාවෙදී හිතට ස්පාසුවක් වෙනවා නිකන් ගිමනක් වගේ. නමුත් ගමන සිද්ධ වෙන වෙදී නම් බාධාවක් එක්කම තමයි යන්නේ. ඒකට සාදර වෙලා ඉදිරියට යන්න. Most respectable Bhante, sit in meditation. Following the instruction, I have been trying to observe the difference between the rising and the falling of the abdomen. When not in rising, I observe the expansion, tension and hardness at the surface of the abdomen. During falling, I observe the collapse, the tension rela- releasing and softness. I observe that the buildup of tension during rising is strongest towards the end, whereas during falling, the release of the tension is more even throughout the exhalation. During walking meditation, I have been comparing the right step against the left step. Observing ten tension is different in the right upper leg. Comparing lifting against falling, I notice that the tension in the leg during lifting is strongest during the beginning. Whereas the experience of falling, the weightlessness is experienced most towards the end. It's okay. This is the way you have to see how many steps you can continue to be mindful. If it is increasing, it's a good sign. How many rising and falling cycles you can observe continuously, that's a quantitative difference, improvement of the mindfulness. And within the rising and falling, stiffness, tension movements, more and more you observe that indicate the qualitative differences. So let the mind to advance both in quantity and quality. Then you can see the natural tendency to be mindful is increasing. Mindfulness, being mindfulness will be appear like a hobby because the quantity and quality is both growing. But this report is more towards the qualitative differences So try to indicate quantitative difference also. Please continue the same. තව ප්‍රශ්න හතරක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මෙදී නෝ අපිට මෙතන නැත කළා ඉතින් හතර තියාගමු අර ධර්මදේශනා පිළිබඳ ප්‍රශ්න දෙක විතරක් දාමු. අනිත් දෙන්නට කනකාටු ප්‍රකාශ කරලා හෙට දාගන්න. එකක තියෙනවා ධර්මදේශනාවේ එක්ස්පීරියන්ස් එකයි දෙකම තියෙන ප්‍රශ්නයකුත් තියෙනවා. හා. ඒක කියවන්නද? හොඳයි. කමටහනත් එක්කම කියවන්න සුවා. කියෝපන්. මේ වෙලා ගිහින් ඉඳි බලන්නකෝ අචෝචෝ අචෝ. පූජනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව උදෑසන සක්මන තුල සිත පිහිටවා සක්මන් කළෙමි. මුලදී පාදවල චලනය උස්සනවා, ගෙන යනවා, තබනවා ලෙස මෙනෙහි කළෙමි. එය තුල සතිය හොඳින් නැති බව දැනගතිමි. පසුව මෙනෙහි නොකොට පාදවල චලනය නිරීක්ෂණය කළෙමි. විටින් විට හිත මූල කර්මස්ථානයෙන් පිටතට ගියේය. එවිට පාද චලනයද දෙපසට වැනෙන්නට විය. පසුව එම ස්වභාවය නැති වී සක්මන සතිමත්ව සිදු කළෙමි. ටික වේලාවකින් අලසභාවය හා උදාසීන භාවයක් දැනුනි. නමුත් සක්මන තුල පාද චලන පිළිබඳ හොඳින් සතිමත් විමි. සතිමත් බව දැනගතිමි. මම පාදවල චලනයට සිත දැඩිව යොමු කොට සක්මන් කළෙමි. එවිට මදකින් අලසභාවයේ දුරු වී සතු සිතට සැහැල්ලුවක් සැහැල්ලු මෙන්ම දීප්තිමත් භාවයක් දැනිනි. එවිට සිතින් සක්මන පිළිබඳ මෙනෙහි කිරීමද නිරීක්ෂණය කිරීමද සිදු නොවන බවත් සිත වෙනමද සක්මන වෙනමද ඉබේ වන බව දැනුනි. මේ මොහොතේ සිතේ සැහැල්ලුභාවය හා ප්‍රභාෂරභාවය පමණක් විය. ස්වාමින් වහන්ස භාවනාව ඉදිරියට පවත්වා ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඊළඟ ස්වාමින් වහන්ස ඊයේ සවස දේශනාවේදී චක්කු ආයතනයේ සකස් වීම විස්තර කරන ලදී. මෙහිදී ඇසේ මට අවබෝධ වූ ආකාරයට වේදනා සංඥා චේතනා යන ධර්මයන් උපකාරයෙන් ඊට පසුව ස්පර්ශය හා මානසිකාර්ය සකස් වන බව පැහැදිලි කෙරිනි. මෙම සකස් වීම පිළිබඳ නැවත පහදා දීමක් කරන මෙන් ආයචනා කරමි. තවද පටිච්ච සමුපාදයේ නාම රූප පච්චය සලායතන සලායතන පච්චය පස්ස පස්ස පච්චය වේදනා ලෙස සඳහන්ව ඇත. මේ දෙක අතර සම්බන්ධයේද පහදා දෙනසේක්වා. වැරදි අවබෝධ ඇතොත් නිවැරදි කර දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වස්සපච්චා වේදනා නම් දැන් තේරලා තියෙන්න ඕනේ. මොකද පැයකමාරක් වාදිලා ඉනකොට වස්සපච්චා වේදනා තේරෙනවා. ඒක ඉතින් කාටවත් කියලා දෙන්න ඕනේ නැහැ. ඊටු ටික අපි අපි ධර්මදේශනාදී ගනිමු. මේ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව මේ මේ සක්මණේ ඒ විස්තර වල එන්න පටන් ගන්න තියෙන දැන් සියුම් සියුම් කොටස් විතර කරපෙවා එන්න පටන් ගන්න තියෙනවා. තවත් මේ විදිහටම දකින හැමදේම තෝරන්න බේරන්න නැතුව වார்த்தාවට ඇතුල්කරනද එතකොට ඔක්කොම වෙනුවෙන් එකනේ භාවනා කරනවා වගේ තමයි තේරෙන්නේ. හරියට භාවනා කරන එකනා ඒ තොරතුරු හරියට දානවා නම් අනිත් කෙනාට තේරෙනවා භාවනා කරලා ලියන්න ඕනේ මොනවද කියලා. නැත්තම් අපි තෝරනවා. තේරුවොත් හරියට තොරතුරක් එන්නේ. ඒ නිසා මේ ක්‍රමය තේරුම් අරගන්න තේරුම් අරගෙන තමන්ට වැටෙන සියුම් කරුණු ඒ විදිහටම දාන්න. එතකොට පේනවා මේ කටයුත්තේ මේ අපිට නිරීක්ෂණපත් தත්ත්වය විතරයි තියෙන්නේ. අපිට කරන්න දෙයක් නැහැ. යෙදුනට පස්සේ වෙන දේ වාර්තා කරනවා. ඉතින් එතකොට ධර්ම දේශනාවයි සාකච්ඡාවයි හොඳට ගැළපිලා යන්න ඉඩ තියෙනවා. දැන් මෙතන නැතර කරන්න යන්න. එක ප්‍රශ්නයක් තියෙනවා දේශනාව සම්බන්ධ. දැන් ඒක සර බැනලා නතර කරන්න ගියා ඒත් බෑ දැන් ගහලා නතර කරන්න බෑ. මිසනවාසේ කණිත් දවස් පුදම වැඩන්නේ නෑනේ දේශනාව සම්බන්ධයෙන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී ඔබ වහන්සේ සඳහන් කළ අට්ඨීයති හා සංකතයි යන පද නැවත අනුකම්පාවෙන් පහදා දෙන්න. තවද ඕලාරික යන්නේහි අදහස රළු ප්‍රාථමික යන්නද. තෙරුවන් සරණයි. ඕලාරික කියන්නේ ගොරෝසු කියන එක කක්කල ලක්ෂණය. අනිත් ඒවාට අදත් අපි බොහෝ විට මේ වචන පාවිච්චි කරනවා. හොඳට අහගන්න. එහෙම නැත්නම් යනකොට ෂෙහන්ට ගානක් දුන්නොත් රෙකෝඩින් එක දෙනවා. ඒක ගිහිලා ආය අහන්න. මමත් මේ අවුරුදු 40ක් විතර තටමන තමයි ඔය ටික ඉගෙන ගත්තේ. ඉතින් ඒ නිසා මේ එක පැයට අමාරට කරන්න බෑ. ඒකට සෑහෙන වේදම් කරන්න වෙයි. නිකන් හම්බ වෙන්නේ නැහැ. අපි බලමු තව සැරයක් අහලා. දැන් කොහොමද පස්සපච්චාත වේදනා තේරෙනවා? පැයකුත් විනාඩි මේ ඔර්ලෝසේ නම් මං හිතන්නේ මම එනකොටත් අද වින පොඩ්ඩක් පමා වුණා. තව අපිට විනාඩි 40ක් විතර තියෙනවා සක්මන්. එයින් පස්සේ අපි තුනට නැවත රැස් වෙනවා පරියන්කේට. ඒ මතක් කිරීමත් එක්ක අද ධර්ම සාකච්ඡාව සමාප්ත කරනවා. කනකාට ප්‍රකාශ කරනවා ප්‍රශ්න දෙකක්. ඉදිරිපත් ඉදිරිපලා තියෙනවා. අපි අනිත් දවසේ මේ දෙක පටලවන්නේ නැතුව ඒකෙන් පටන් ගනිමු. එතකොට මේ දෙන්නට ලියපු දෙන්නට පොඩි විශේෂ සැලකිල්ලක් කරන්න පුළුවන්. අද වේලාව මැදි වීම වේලා ආරස්සී ආරස්සී මහරහා කරන්න බැරි වීම ගැන සමාපක වජනය කරන්න අපි මෙතනින් සැසිවාරය સમાપ્ત කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.